ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි මුලින්ම මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මම මේ ප්‍රශ්නෙට උත්තර දීලම වැඩසටහන ආරම්භ කරන්නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ රෝහලකදී යම් රෝගීෙකුට සංකරණ ලද කෘතිම ශ්වසන යන්ත්‍රය එම රෝගියා පියාමට පෙර ගලවන අවස්ථාවේදී වෛද්‍යවරයාට ප්‍රාණඝාත අක්සල කර්ම සිදු වෙනවාදයි පහදා දෙන්න. පින්නතුනි මෙතන ප්‍රාණඝාත අකුසලයට පොඩ්ඩක් පිටින් ස්පර්ශ කරනවා. මොකද හේතුව දැන් පෙරුකානේ මහානායක ස්වාමීන් වහන්සේ පොත්වල පවා ඒක පහදලා තියෙනවා. දැන් බලන්න තමන්ගේ අම්මා ස්පිරිතාලේ නැවතිලා මේ වගේ ශ්වසන යන්ත්‍රයකට හයි කරලා තියෙනවා. ආනන්තරීය පාප කර්මය සිද්ධ වෙන අවස්ථාවක් බොහොම සියුම් වශයෙන් සිද්ධ වෙන අවස්ථාවක් එතන පෙන්වන්නේ. ඉතින් තමන්ගේ අම්මා මේ යන්ත්‍රයක කයි කරලා තියෙනකොට වෛද්‍යවරු අහනවා දැන් මේ ලෙඩා තියාගෙන වැඩක් නැහැ. ඒ දරුවගෙන් අහනවා මේක ගලවන්නද කියලා. ඉතින් ගලවන්න කියන්නේ දරුවා දන්නවා ඒකාන්තයෙන් මේ අම්මා මැරෙනවා කියලා. ඒ වගේ අවස්ථාවල හරීම පරිසං වෙන්න ඕනේ මේ දරුවා නොදැනුවත්වම වගේ ප්‍රාණ ආනන්තරයේ පාප කර්මයට පවා අහු වෙනවා. දුක ඒ වගේ අවස්ථාවල දැන් එක මහත්මයෙක් මේ තරවතුකොඩම එයාගේ තාත්තා ඒ විදිහට යන්ත්‍රයකට හයි කරලා ඉන්න වෙලාවේ දොස්තර මහත්තුරු කියලා තියෙනවා දැන් මුකුත් කරන්න බෑ මේ යන්ත්‍රය ගලවන්න කියලා. ඇත්තටම මේ දැන් ගොඩක් කල අවුරුදු ගණනාවකට කලින් අපේ මේ චිතුමින මහත්තයා තමයි මගෙන් ඇවිල්ලා හිටියේ ඔක. ටිකක් වෙලාව බලන්න එයා ඒකට කලින් අර ස්වාමීන් වහන්සේ නමක් සහ කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන එකේ විපාක. නැති නැත්නම් ඉතින් මොන භයානක තත්ත්වයක්ද? ඒ වෙලාවේ මම කිව්වට ඔබතුමා කියන දොස්තර මහත්මයාට මම මෙතෙන්ට එක්කන් ආවේ මගේ තාත්තා සුවපත් කරා. තාත්තා කොහොම හරි සමීප කරගන්නයි ජීවත් කරවන්නයි මගේ අපේක්ෂාව. නිසා මට මගේ එච්චරයි බලාපොරොත්තු ඒ නිසා ඔබතුමාලගේ දේවල් මට අවශ්‍යතාවයක් නෑ මට ඒක ඒවට මට අවසර දෙන්න පුළුවන් කමක් නෑ කොහොම හරි තාත්තා සුවපත් කරන්න කියලා ඉතින් යා ඒ වචනේ එතන ගැලවුණා. ඒ වගේ අපේ දරුවන්ට පවා දැන් මේ අම්මලත් දරුවන්ට බොහොම ආදරේ ඉතින් ඇත්තටම සාංශාරික වශයෙන් උනත් දරුවෙක්ගේ මුළු ජීවිතේම ප්‍රපාතයට වැටෙනවා වගේ අවස්ථාවකට ඒ දරුවා මුහුණ දුන්නා. ඒ නිසා ඒ වගේ අවස්ථාවල ආනන්තරීය පාප කර්මයේ සිද්ධ වෙනවා නම් ඒ ආනන්තරීය පාප කර්මයට ප්‍රාණඝාතයට අවශ්‍ය අංග ටික එතන ඔක්කොම තියෙනවා. එහෙමනම් මේ වෛද්‍යවරයා වුණත් මේක අර මහා සාවද්‍ය කුසලයක් නොවුණත් ප්‍රාණඝාතය නම් වෙනවා. මොකද යාගේ ලිම්බ මරණ චේතනාව නැතුණත් දන්නවා මේ අනිවාර්යයෙන් මේක ගලවපු ගමන් මැරෙනවා කියලා. ඒ වගේ අවස්ථාවල තියෙන ටිකක් පරිසංගෙන්ද වෙනවා ඉතින්. ඒ වගේ දේවල් බොහෝම කල්පනාවෙන් කරන්න ඕන දේවල් එහෙම නැති වුණොත් දන්නව නැතුව අපි ප්‍රාණඝාත අකුසලයට අහු වෙනවා. හොඳයි. එහෙනම් දැන් කවුරු සාදුනාදයක් පවත්වන්න. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි දැන් මේ සෑම ඉරිදා දවසකම පින්නතුන්ලා මේ ස්ථානෙට එකතු වෙලා පිළිවත් සමාදන් වෙනවා බලන්න ඒක කොච්චර වාසනාවක්ද කියලා තම අපට බොහෝම කෙටි කාලයක් ජීවත් වෙන්න ලැබේ මාසයකට අවුරුද්දට දින 12යි සාමාන්‍ය අය අපේ සදහැවතුන් සිල් සමාදන් වෙනවා නමුත් මේ පින්නතුල්ලාට මාසෙකට හතර පාරක් පහ පාරක් සිල් සමාදන් වෙන්න අවස්ථාව ලැබෙනවා. සිල් සමාදන් වෙනවා විතරක් නෙවෙයිනේ. හොඳට ප්‍රතිපත්ති ධර්මයන් සම්පූර්ණ කරනවා. ඉතින් විශේෂයෙන්ම ඉරිදා දවස වෙන් කරගෙන තියෙන්නේම භාවනා කරා. ඒකට අවශ්‍ය වපසරේ තමයි වටපිටාව තමයි දැන් මේ පිළිතුර සුදු ඇඳගෙන මේ උපෝසථාංග සීලේ සමාදන් වෙලා කය සංවර කරගෙන වචනේ සංවර කරගෙන මේ සකස් කරගෙන තියෙනවා. එතකොට පින්නතොලි මේකේ වපසරේ හැටියට බුදුරජාණන් වහන්සේ භාවනාවකට වපසරය හැටියට පැහැදිලි කරන්නේ මෙන්න මේ කියන කාරණා. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර ඒක අත්‍යවශ්‍යයි. ඊළඟට සිල්වත්කම්. මේ සඳහා තමයි දැන් වෙනදා පන්සිල් රකින්න මේ පින්නතොල්ලා අද ඊට වඩා උසස් සීලයක් වන උපෝසත අට්ඨාංග සීලය මේ සමාදන් වෙලා ඉන්නේ. ඊළඟට සිල්වත් කමෙන් දැන් හොඳට වපසාරේ හදාගෙන තියෙනවා. බලන්න පින්නතුනේ මේ සීලය කියන එක සායිති වෙනවනේ කය වචනය කියන දෙක. එතකොට බලන්න මේ කයයි වචනයයි දෙක අහු වුණාට සරුවත්යන් වහන්සේ නැවත දේශනා කරනවා හැබැයි භාවනාවට අපසරය හදාගන්නකොට දස කතාවත්ව සම්පූර්ණ කරන්න ඕනේ කියලා. දැන් එහෙමනම් මේක තවත් අවධාරණය කළා. මොකක්ද අවධාරණය කළේ? සිල්වත්කම කිව්වහම කෙලින්ම එතන කයයි වචනය දෙකේ සංවරය. නමුත් තුන්වන වහන්සේ වදාලා දස කතාවස්තු සම්පූර්ණ වෙන්න ඕන වපසරයට. දස කතාවස්තුයි කියලා කියේ දෙතිස් කතාවලින් තොරව කටයුතු කිරීම. එතකොට අපේ පින්නතුන්ලාට දස කතා වස්තුවත් අද දැන් භාවනාවට උනේ අද ආවේ. ඒ නිසා දස කතා වස්තුවත් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒකෙන් අපි ධර්ම සාකච්ඡාවක් ධර්මයේ පිළිබඳව පිළිසඳර කියන වෙලාවක ප්‍රශ්නයක් නැහැ. හැබැයි භාවනා දවසක දස කතාවෙන් පවා වැළකීලා ඉන්නට ඕන. ඒක දැන් පින්නතර දන්නවා. ওই භාවනා වැඩසටහන් වලට ඔය ගිය අය අත්දැකීම් කිය වශයෙන් තියෙන භාවනා වැඩසටහන් වල තියෙන විශේෂම ලක්ෂණය තමයි පින්නතුනේ නියත පින් බවක්. ඒකෙන් අනිත් පැයට ලොකු සහනයක්. ඒ ඉතින් කමතහනක් එක පොර බදන අවස්ථාවක් නේ. එතකොට අනිත් අය කෑකෝ ගහනකොට මොනවා හරි යන්තමට හරි කොට කොට ගානකොට අරක කරගෙන යන්න බෑ. දැන් අපි දැකලා තියෙනවා දැන් ඕස්ට්‍රේලියාවේ බ්‍රහ්මන් සහාම්බරොන් ස්ථානවල පුදුම හිතෙනවා. ඊළඟට ලංකාවේ ගෝයන්කා සෙන්ටර් වල නීතිගල භාවනා සෙන් භාවනා මධ්‍යස්ථානයේ. ඒක මේ තලවතු ගොඩක් කෙනෙක් ඒ විදිහට වෙන්න ඕන. ඒ නිසා අපි අර දස කතාවක් නෙවෙයි මොන කතාවක්වත් අද දවසේ අපි කරන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් ඉතින් එතකොට අර නිකන් වැඩසටහනක් විතරයි. අර කමතහන් වඩන අයට ඒක ලොකු බාධාවක් වෙනවා. ඒ නිසා මොන විදිහටවත් අපි වෙන කතා වලින් යුක්ත වෙන්නේ දස කතා කියන එක අපේ පින්නතර දානවා අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, අවිවේක කතා, අසංසංග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියන මේ කතා 10යි. සාමාන්‍යයෙන් කතා නොකර ඉන්නවා කියන දෘෂ්ටියක්. හැබැයි කතා කරනවා නම් කතා කරන්න ඕන ඒ තද දර්ශනයේ අපි සාමාන්‍යයෙන් ධර්මයේ තුල යෙදලා ඉන්න කෙනෙක් කතා කරන්න ඕනේ ඔන්න ඔය කතා. ඉතින් ඔතනදි මම කැමති විශේෂයෙන්ම ඔය පවිවේක කතාව කියන එක චුට්ටක් විමසලට කියන්න. මේ කතා කියන්නේ ඉතින් කාල වේලාව මම ගන්නෙ නෑ. පවිවේක කතාව කියලා කියන්නේ විවේකයේ පිළිබඳව කරන කතාව. පින්නතුනි ඉස්සර කාලේ ඔය පැරණි පොත්වල දම්පදට කතා යන තැන්වල පින්නතුනේ කෙනෙක් මහාන වෙන්න යන මටක් කියන්නේ විවේක ගන්න යනවා කියන්නේ. දැන් අත්‍තරම අද පැවිද්දන්ට ඒ විවේකේ නැති වුණාට ඒ පැවිද්දා දක්ෂ වෙන්න ඕනේ මොන ක්‍රමයකට හරි විවේකේ හදාගන්න. ඒකෝර දැන් අපේ පින්නතුන්ලා මේ ගිහි ජීවිත ගත කරමු ඉන්න අවස්ථාවේ පවා මේ ඉරිදා දිනේ වින් කරගෙන මේ විවේකයක් ගන්නවා. ඇත්තටම මේ විවේකය කියලා කියන්නේ සාමාන්‍ය කාම ලෝකේ කාම භෝගී පුද්දලයා ගන්න විවේකයක් වගේ එකක් නෙවෙයි. මේක තනි කරම පින්නතන පොද කලාව. ඇත්තටම මේක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අත්‍යවශ්‍යම දෙයක්. මේ හොද කලාව. දැන් බලන්න පින්නතලට හොඳට පුරුදු ඇති බුදුරජාණන් වහන්සේ භාවනා මාර්ගය සම්බන්ධව සූත්‍ර පිටකේ සූත්‍ර දේශනා රාශියක් සිද්ධ කරලා තියෙනවා. ආනාපාන සති දේශනාව, මහා සතිපට්ඨාන දේශනා මේ වගේ දේශනාවල මම හොඳට බලලා තියෙනවා සූත්‍ර 50ක් විතර මම හොයලා තියෙනවා. මේ හැම දේශනාවකම තියෙනවා මේ භාවනාව උගන්වන්න කලින් පූර්වක්‍ෘතියක්. ඒ පූර්වක්‍ෘතියේ සඳහන් වන්නේ මොකද්ද? අරඤ්‍ය ගතෝවා රොක්ක මූල ගතෝවා ශුන්‍යාගාර ගතෝවා අන්න මහණෙනි මේ සතිපට්ඨාන පුරුදු කරන්න කලින් මෙන්න මේ ටික හොයාගන්න ඕනේ අරඤ්‍ය ගතෝවා කැලේකට යන්නේ රුක්ෂ මූලගතව ගහක් මුලකට ශුන්‍යාගාර තමන් ඉන්න තැන විවේක පරිසරයක් කරගන්න. දැන් මේ විවේකයේ පින්නතන හොද කලාව පුරුදුනාට පස්සේ සාමාන්‍යයෙන් දෙන්නේ එක්කවත් ඉන්න අමාරුයි. ඒක මෙහෙම ඒකෙන් ද්වේෂයක් ඇති කරගන්න හොඳ නැහැ මේ පිරිසත් එක්ක ඉන්න බෑ කියන නමුත් සාමාන්‍යයෙන් හොද කලාවට හුරු වුණාට පස්සේ ඒක පුදුමාකාර සැපයක්. ඒකට අපි දැන්ම ටික ටික ටික ටික ටික හුරු වෙන්න ඕන. එතකොට දැන් මෙතන මේ විශාල පිරිසක් සිටියට තමන් කතා කරන්නේ නැත්නම් තමන් මූණක්වත් කෙනෙකුගේ බලන්නේ නැත්නම් hina වෙන්නේ නැත්නම් ඊළඟට පින්නතුනේ තමන්ගේ පාඩුවේ තමන්ගේ සිත දිහා බලාගෙන තමන් මෙතන ඉන්නවනම් එතන කොච්චර සතිමත් බවක් වැඩෙනවා. එහෙමනම් අපේ පින්නතුන්ලා ඒ සැපේම විඳින්න. ඒ නිසා පින්නතුන් දැන් අපි හැම වෙලේම ඕකට පුරුදු වුණාට පස්සේ පුදුමාකාර සැපයක්. දැන් අපි අනුරාධපුරයට ගියා කියන්නකෝ. දැන් පින්නතුල මේ අද්දෙකේ විදලා බලන්න අනුරාධපුරයට ගිහින් අපි රුවන්වැලි මහා චෛත්‍යය වන්දනා කරලා ජේතවනයේට හරි අබේගිරියට හරි විශේෂයෙන් ජේතවනයේ රැහ ප්‍රාත වෙනකොට ජේතවනාරාමයට යන්න පින්නතුනි ඒක වින්දත් ඇති කවුරුත් එතන ඇත්තෙත් නැහැ හොඳට සක්මන් කරන්න පුළුවන් භාවනා කරන්න පුළුවන් ඒක පුදුමාකාර ඒක හිතා ගන්න බැරි සැපයක් ඉතින් ඒ නිසා ඒ වගේ දැන් අපි හැම වෙලෙම gedara hitiyat මේවා ඇඟට නොදෙලි කරන්න ඕනේ. මේවා ප්‍රසිද්ධ කළා එහෙම කරණේව නෙවෙයි. අපේ පින්නතොල්ලා මේ හොද කලාව පුරුදු වෙන්න කවදාවත් වරදින්නේ නැහැ. භාවනා මාර්ගය පැත්තෙන් වරදින්නෙත් නැහැ. සුගතිගාමි වෙන්නත් ඕක තරම් වටිනා දෙයක් නැහැ. මොකද හොඳට හැම තැනම බුදුරජාණන් වහන්සේ මේ විවේකය පුදුම විදිහට වර්ණනා කරලා තියෙනවා. දැන් බලන්න කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියලා විවේකයේ ආකාර තුනකින් දේශනා කරනවානේ. දැන් කාය විවේකය කියලා කියන්නේ අර ඔය කියන විදිහට මොද කලාවේ දැන් ගෙදර ඉන්නකොට දැන් ඔය සමහර අම්මලා අපි අතින් ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම නම් ගෙවන්නේ පුදුම කර්මයක්. ඉතින් අයියා අම්මා එහෙම කියන්නේ කියලා අහපුවාම අනේ මේ ළමයි ඉතින් උඩේ වැඩට ගියාම හවස් වෙනකම් මම කන්නේ පුදුම කර්මයක් මම ගෙවන්නේ මෙහෙම හිටියට කියලා කියනවා. ඉතින් මම ඒ අම්මලාට කියන එක හොඳ chance එකක් නේ. හොඳ අවස්ථාවක්. ඇයි ඉතින් ගෙදර කවුරුත් නැහැ කියලා කියන්නේ හොඳ කලාව පුරුදු කරන්න කොච්චර හොඳ අවස්ථාවක්. ඒක අපි අර ඒ ලැබෙන දේ සැපතටම හරව ගන්න පුළුවන්කම තියෙන්න ඕන, දක්ෂකම තියෙන්න ඕන. ඉතින් ගෙදර තනියෙන් ඉන්නකොට හොඳට යොදා ගන්න ටිකක් සක්මන් කරන්න. ඊළඟට පොතක් පතක් බලනවා තනියෙන්. වත්තක් තියෙනවා වත්ත පහලට හරි ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් වත්ත දිහා බලලා විඳිනවා. ඕක තමයි පින්නතර සැනසීම. ඉතින් ඕක තමයි බුදුරජාණන් වහන්සේ කාය විවේක හැටියට දේශනා කරන්නේ. එහෙනම් අපිට හුදකලා වෙන්න ලැබෙනවා නම් ඒක අපේ පිනක්. ඊළඟට චිත්ත විවේකය. අන්න දැන් ඒතර කාය විවේකයේ තිබුණොත් තමයි චිත්ත විවේකයට යන්න පුළුවන්. ඒ දැන් කයට හොඳට විවේකයේ තියෙනවා. ඊළඟට පින්නතුනේ අපි කරන්නේ මොකද්ද? නීවරණ යටපත් කරලා කරන්නට උපාංකර සමත භාවනාවකට හිත යොමු කරනවා. එතකොට සමත භාවනාවකට හිත යොමු කරනකොට අපේ තියෙන කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තියෙන විද්දය, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා යම් යම් යම් මට්ටමට මේක සංසිඳෙනවා. එතකොට දැන් බලන්න අපි කමතහනක් තුළ ඉන්නකොට ඒ සිසි හිත තියෙන එතනනේ. දැන් මේ හිතින්නේ මේ ඔක්කොම දේවල් වෙන්නේ කාම විතරක ඇති වෙන්නේ අපි මේ කිවිඳගෙන අපට කමතහනක් නැත්තම් කෙලින්ම ඇදිලා යනවා සතර පුරුතර කාමී පැත්තට. ඊළඟට අපිට ද්වේෂයේ පැත්තට ඇදිලා යනවා. ඊළඟට ඔහි ඉන්නවා අර අලස කම්මැලිය තියෙන මිදියේ. එක්කෝ දැන් ඔන්න ගිහිල්ලා තියෙන ඒ පැත්තකට වෙලා හොදකලාව ඉන්නකොට නීවරණ වැඩ කරන උද්දච්ච කුක්කුච්ච. හිතේම සංසුන්කම පසුතැවිල්ල කොච්චරනම් පසුතැවිල්ල තියෙනවද අපේ සිත්තර මෙහෙම වුණා අරම වුණා මේක කරගන්න බැරි වුණා අරක කරගන්න බැරි වුණා ඉතින් පසුතැවිල්ල තියෙනවා කියලා කියන්නේ එතන ඒකාන්තේ වික්ෂිප්ත බව තියෙනවා ඊළඟට පින්නතන වික්ෂිප්ත බවත් එක්කම ඕනති සැකය විචිකිච්ඡාව එතකොට මේ කියන භයානක නිවරණ නිවරණ කියන එක දන්නවනේ ධානාදී වශයෙන් උපජ්ජනක කුසල චිත්තං නිවාරෙන්ති නිෂේදෙන්ති තථා පස්ස උප්පජ්ජතුන්න දෙන්ති නිවරණාන කියන විග්‍රහය අනුව යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයට පත් වෙනවා ඒකට තමයි නීවරණ කියන්නේ. එතකොට මේ නීවරණ කියනවට වයස් ભેදයක් නැහැ. සමහර විටන වයසට යනකොට මේ නීවරණ ටිකක් පාලනය වෙනවා කියලා එහෙම එකක් නැහැ හිතට එනවා. එහෙමනම් මේ නීවරණ පාලනය කරගන්න සමත භාවනාවකට හිතෙම කොහොමයි කය පැහැල්ලු. කයට විවේකයේ තියෙනවා. එතකොට දැන් බලන්න විවිධාකාර කර්මස්ථාන අපට පින්නතුනේ මේකට උපයෝග කරගන්න පුළුවන් අත්ත් අධ්‍යක්ෂින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ කර්මස්ථාන ටික ටික හුරු කරලා බලනවා. එතකොට මේ නීවරණයටපත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පින්නතුනේ දැන් බලන්න එතකොට ඔන්න චිත්ත විවේකයක් අපට ලැබෙනවා. ඊළඟට උපදි විවේකය. උපදි විවේකය කියන්නේ මොකද? උපදි කියන නම පින්නතුනි නිවනට කියන නමක්. එතකොට බලන්න නිවන කියන්නේ පරම විවේකයක්. නිවන කියලා කියන්නේ මොකද්ද? උතුම්ම උතුම් විවේකයක්. ඉතින් එතකොට බලන්න මේ විවේකයේ දැන් ගොඩාක් අය දැන් කියන්නේ අනේ මට විවේකයක් ඕන. මේ රැකියාව කරනයි දැන් මන්නම් ඉතින් විශ්‍රාම ගියාට පස්සේ පෙන්ෂන් ගියාට පස්සේ පැත්තකට වෙලා ඉන්න එක නිවේකයේ කියන එක අපි කවුරුත් අපේක්ෂා කරනවා. ඉතින් ඒ නිසා විවේකයේ කියන එක හදාගන්න ඕනේ යථාර්ථය දකින්න. දැන් ඉස්සර කාලේ ස්වාමීන් වහන්සේලා බලන්න ඉතින් ඈත වනයේකට යන්නේ විවේකී හදාගන්නනේ. විවේකේ නැතුව මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අද පින්නතුල්ලාට මේ ඥානාරාම භූමිය ക്ഷേම භූමියක් හැටියට සලකන්න ඕනේ. මේක පරම විවේක ස්ථානයක්. අපි අපි ගැන බැලුවොත් අනිත් අයටත් අනුග්‍රහයක් වෙනවා. ඒ වගේම අපේ ජීවිතයටත් මහා ආලෝකයක් වෙනවා. එහෙමනම් පින්නතොනි මේ විවේකය කියන එක නම් හදා ගන්න ඕනේ. එහෙනම් දස කතාව සම්පූර්ණ කරන්න ඕනේ. ඊළඟට මේ පින්නතුල්ලාට මේ භාවනාවට අත්‍යවශ්‍ය දෙයක් තමයි වීරිය. වීරිය කියලා කියන්නේ මොකක්ද? ඒ සාමාන්‍ය මේත්ව දන්නවා ලෞකික දිනුවක්වත් හදාගන්න බෑ වීරිය නැත්තම්. වීරිය කියලා කියන්නේ අපි හැමදාම කියන්නේ අපේ පය හයිය නෙවෙයි. වීරිය කියන්නේ මොකද්ද? ඔව් මේක ඇත්තටම සිතුවිල්ලක් නේ. වීරිය කියලා කියන්නේ සිතුවිල්ල. අර සතර සම්මා ප්‍රදාන වල තියෙන්නේ නූපන්න කුසල් නූපදවාලන වීරිය. ඒ කියන්නේ තාම ඇවිල්ලා නැහැ නීවරණ. හැබැයි දන්නවා එන්න ඉඩ තියෙනවා. ඒ නිසා සිහියෙන් ඉන්නවා. අන්න නෝපන් අකුසල් නූපදවාලන වීතිය. අකුසල් තව එන්න ඇවිල්ලත් නැහැ. නමුත් එන්න ඉඩ තියෙනවා කියන එක දැනගෙන සිහියෙන් ඉන්නවා. ඊළඟට උපන් අකුසල් ප්‍රහාණය කරන විදිය. දැන් ඔන්න අපේ හිතේ කාමච්ඡන්දයක් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් කාමච්ඡන්දය නැති කරන්න සිහියෙන් වීර්යයෙන් කටයුතු කරනවා. කමඨහනක නියැලෙනවා. අන්න උපන් අකුසල් ප්‍රහාණය කරන්න තියෙන වීර්යය. නෝපන් කුසල් උපදවා ගන්න තියෙන විදිහ කියන්නේ මොකක්ද? දැන් අපිට සමාධියක් නැහැ. පඨම ධානය නැහැ. පඨම ධානය උපදවා ගන්න උත්සාහ කරන නෝපන් කුසල් උපදවා ගන්න කරන විදිය. ඊළඟට පින්නතන උපන් කුසල් තහවුරු කරගන්න. දැන් මෙතන ඉන්න කාට හරි යම් කිසි උපචාර සමාධියක් හරි තියෙනවා නම් අර්පණා සමාධියක් මොනවා හරි සමාධියක් තියෙනවා නම් ඒක රැකගන්න උත්සාහයක් තියෙන්න ඕනේ නැද්ද? පින්නතුනි මේ භාවනා කරනවා කියන එක ලිහිපි වැඩක් නෙවෙයිනේ. භාවනා කරන ඔය ඒකටම කැප වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා උනත් කියන්නේ ඒ තුලම හිටියේ නැත්තම් ගන්නෙම නැහැ ඉතින් අනිත් පැත්තට හිත යනවා. ඒ නිසා මේ පින්නතුලා මේ ඉඳලා හිටලා මේ දේ කරලා අපිට මේ තුල යන්න අමාරුයි. ඒ නිසා මේක අපි දවසට හැමදාම යම් කිසි කාලයක් යොදාගෙන මේකත් එක්කම ඉඳ ඕන. එහෙම හිතියොත් තමයි අපට මේ අර නීවරණ වලට ඉඳ ඉඳ නොදී හිතේ සංසිඳීම සැනසෙල්ල ඇති කරගන්න පුළුවන්. එහෙනම් ඒ සඳහා වීරියක් තියෙන්න ඕන. එතකොට නූපන් කුසල් උපදවා ගන්න තියෙන වීරිය. එතකොට උපන් කුසල් තහවුරු කරගන්න තියෙන කියන්නේ තමන්ගේ සිතේ තියෙන මේ සමාධිය ඔව් කඩ නොකර පවත්වාගෙන යන්න වීරියක් තියෙන්න ඕන. මෙන්න මේ වීරිය කියන එක හරිම අවශ්‍යයි. දැන් බලන්න සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කීප තැනක දේශනා කරලා තියෙනවා මේ ශාසනයේ තියෙන අනර්ගතම මණිකල් 37 සත්‍වි. ඒ බලන්න මේ 37 අවස්ථා කීයක වීරිය තියෙනවා. දැන් මුලින්ම ගත්තොත් සතර සම්මප්ප්‍රදානවල වීරිය තියෙනවා. එතන. ඊළඟට සතර 이르දිපාදවල විදි 이르දිපාදේ කියනවා. ඊළඟට පින්නතුනි ඉන්ද්‍රිය ධර්මවල විරි ඉන්ද්‍රිය තියෙනවා. බල ධර්මවල විරිය බලය තියෙනවා. කාර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්මා වායාම තියෙනවා. බෝධංග ධර්මවල විරිය සම්පොඥංගය තියෙනවා. එතකොට බලන්න මේ එකම විරිය කී තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා වීර්ය නැත්තම් නම් මේ වැඩේ කරගන්න වාඩි වෙලාවක් ඉන්න බෑනේ. අතරම මේ පින්නතුල සතුට වෙන්න කොච්චර වැඩ තිබුණත් ඒ සියල්ල පස කළා අද දවසේ එන්න පාව වීර්යයක් තියෙනවා. ඒක එහෙමනම් මේ විරිය කියන සම්බොද්ධංගේ නැත්තම් විරිය කියන අවස්ථාව මේ වපසරේ සකස් වෙන්න ඕන. ඊළඟට පින්නතුනි අර අනිත්‍ය සංඥාව. ප්‍රඥාව කියලා කියන්නේ ඒකනේ. උද්‍යත්ත ගාමිනී පඤ්ඤා ඇතිවීම නැතිවීම පිළිබඳව අපට අවබෝධයක් වැටහීමක් තියෙන්න ඕන. දැන් මේක ඇතිවීම නැතිවීම පිළිබඳව වැටහීමක් නැත්නම් අද ඉන්නේ නැහැ මේක සදාකාලිකයි වගේ නන්නේ. එහෙම සදාකාලික එකක් නෙවෙයි බොහෝම කෙටි කාලීන එකක්. ඇත්තටම ටිකක් ඉතින් කල්පනා කරලා බලනකොට අනිත් එක් ස්ථලයක් එක්ක අපේ මේ මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ වටිනාම ජීවිතයක් නෙමෙයි. දැන් කනක බෑවා පියසිදුරෙන් අහස බලනවා වගේ වැඩක් මේ මනුෂ්‍ය ජීවිතයක්. හැබැයි බලන්න ඒකෙන් අපට ලැබිලා තියෙන චූටිම චූටි කාලයක්. චූටි කාලයක් කියලා කියන්නේ දැන් බලන්නකො දිව්‍ය ලෝකත් එක්ක මම ඔක නිතරම සිහි කරන දෙයක් දිව්‍ය ලෝකත් එක්ක සංසන්දනය කරොත් බොහෝම අඩුයි. දැන් තාපු මහරජකේ දිව්‍ය වර්ෂ 500ක් තියෙනවනේ. ඊළඟ දිව්‍ය ලෝකයේ 1000යි ඊළඟ එකට 2000යි 4000යි 8000යි 16000 ඔහොම තමයි වැඩි වෙන්නේ. ඒත් දැන් තාපු මහරජක දිව්‍ය ලෝකයේට එක දවසක් කියලා කියන්නේ අපේ මනුස්ස ලෝකයට අවුරුදු 50. ඒ කියන්නේ කුඩාම දිව්‍ය ලෝකයට අපිට අවුරුදු 50ක් යනකොට තමයි ඒක එක දවසේ. ඒ වගේ දවස් 30ක් තමයි එහේ මාසෙ. ඒ වගේ මාස 12ක් තමයි එහේ අවුරුද්ද. ඒ වගේ අවුරුදු 500ක් කියන්නේ අවුරුදු 90 ලක්ෂයක් තියෙනවා කුඩාම දිවි ලෝකෙට ආන්ත. නමුත් අපිට තියෙන අවුරුදු 100ක්වත් නැහැ. ඉතින් මට නම් හිතෙන්නේ මේක ගුණ ධර්ම පුරන්දම කියන අවස්ථාවක් හැර වෙන දෙයක් නෑ මේකේ. තරම් චූටි කාලයක්. මේ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙනකොට අපේ ආයුෂ ඉවරයිනේ. ඒ නිසා පින්නතොනි ඇතිවීම නැතිවීම පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕන. ඒක තමයි වපසාර. ඊළඟට ඔය කෙලස් ප්‍රහාණයට දැන් අපට තියෙන ප්‍රධාන කෙලස් ටික අපි හඳුනා ගන්න ඕන. ප්‍රධානම කෙලස් තමයි ඇලීම සහ ගැටීම. එතකොට මේ ඇලීම පදනම් කරගෙන ගැටීම පදනම් කරගෙන නොයේක් නොයෙක් මාන්නය ආදී අකුසල චේතනා ඇති වෙනවා. එතකොට මේ හැම දෙයකටම හොඳටම උපකාර කරන්නේ මොකද්ද? මෝහය කියන අවිද්‍යාව කියන අකුසල මූලය. එතකොට ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූල පදනම් කරගෙන තමයි අපි මේ පොදුම විදිහට අකුසල් රැස් කරන්නේ. ඉතින් එහෙමනම් දැන් අපි වපසරයට කර්ම කීපයක් කියවනේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඉඳලා සිල්වත් කමේ ඉඳලා අපි මේ සිල් සමාදන් වෙච්ච දවසට භාවනා කරන දවසට මේ වපසරය සම්පූර්ණ වෙන්න ඕන. ඇත්තට දැන් මට පේනවා දැන් මේ වපසරය සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් අපි කරන්න යන්නේ නීවරණ යටපත් කරලා අපේ චිත්තෝපසමය චිත්ත සමාධිය ඇති කරගන්න වෑයම් කරන්නට. එහෙනම් අපට මුලින්ම තියෙන මෝහය ගැන කතා කරන්න දෙයක් නෑ. මෝහය නිසාම අවිද්‍යාව නිසාම තමයි මේ භව ගමන මේ විදිහට ඉපදී ඉපදී මෙරි මෙරි අපි මේ ඇවිදින්නේ. මේ අනවරාග්‍ර ගමනේ යන්න වෙලා තියෙන්නේ. එතකොට පින්නතුනේ එහෙමනම් ප්‍රධානම දේ තමයි ඇලීම. එකනි වේදනාපත්ත්‍ය 50 50පත්ත්‍ය උපාදාන උපාදානපත්ත්‍ය භව. එතකොට මේ සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාවල වුණත් කියන්නේ තණ්හාවයි අවිද්‍යාවයි තණ්හාවයි නිසා තමයි අපි මේ සසර ගමන මේ විදිහට යන්න වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් අපිට තියෙන මූලිකම කෙලෙසේ තමයි මෙන්න මේ තණ්හාව. ඇත්තට ඒක තේරුම් ගන්න ඕන දැන් කාමච්ඡන්දේ හැටියට කියනකොට වෙන විදියක් එහෙම නෙවෙයි. ලෝභ කියන චෛතසිකයනේ මෙතන තියෙන්නේ. ලෝභ කියන චෛතසිකය. ඒතර මේ ලෝභ චෛතසිකය නැතිකරන්න මේ වගේ මේක පාලනය කරන්න කියන හොඳම ඖෂධය මොකක්ද? ලෝභය පාලනය කරන්න තියෙන හොඳම ඖෂධය මොකක්ද? ඈ දානය. ඔව් දානයමොත් ප්‍රාථමික වශයෙන් යම් කිසි මට්ටමකට පාලනය කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් අපට කවදාවත් විත්තාවටම නැති කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ලෝභය පාලනය කරන්න තියෙන හොඳම ඖෂධය තමයි අසුභය. ඒකනේ අසුභ භාවනාවෙන් තමයි ලෝභය පාලනය කරන්න තියෙන හොඳම භාවනාව. එතකොට දැන් බලන්න පිළිතුර අසුභ භාවනාව වැඩිම තුළ අර ආත්ම සංඥාව කියන එකත් ගලවන්න පුළුවන්. ආත්ම සංඥාව ගලවනවා කියන එක සඳහා අනිත්‍ය සංඥාවනේ බොහොම හොඳට කරන්න ඕනේ. අද අසුභේමුත් ඒක කරන්න පුළුවන්. නප්පි ඒතාදි සම්මෙත්තම් යථා කාය ගතා සති. ධර්මයේ සඳහන් වෙනවා රාග ප්‍රහාණයට අසුබය තරම් වෙන බෙහෙතක් වෙන ඖෂධයක් වෙන මිත්‍රෙක් නැහැ කියලා. එතකොට දැන් මම නිතරම කියන්නේ අසුබය කියලා නමක් තිබ්බට සුබයි ප්‍රතිඵල. එතකොට දැන් මේ පින්නතුන්ලා විශේෂයෙන්ම අසුබ භාවනාව පුරුදු කරන්න ඒකෙන් වෙන ප්‍රයෝජන දෙකක් තියෙනවා. අපිට මොන දේ අතහැරියත් මම කියන සංඥාව ගලවන්න බැහැ. දැන් ගොඩාක් අය අහන්නේ අනේ හාමුදුරුවනේ මේ සක්කාය දිට්ඨිය තමයි මේ මම කියන හැඟීම තමයි මේක නැති කරන්නේ කොහොමද? ඔන්න නැති කරන්න අවස්ථාවක්. දැන් බලන්න මේ දෙතිස් කුණපේ ගත්තාම අපේ මේ ශාරීරියේ තියෙනවනේ කොටස් 32ක්. මොනවද ඒ කොටස් 32? කේස්, ලොම්, නිය, දත්, සම්, අස්හාර, ඇට, ඇට මිදුළු, වකුගඩු, අක්මා, ඔය විදිහට පින්නතුනි මේක බුදුරජාණන් වහන්සේ වර්ගීකරණය කරලා තියෙන කොටස් 32කට. කර වෛද්‍යවරයෙක් මාත්‍රි කියන්නේ හාමුදුරනේ බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේකේ තියෙන හැම එකක්ම නම් කරලා තියෙනවානේ. මේ කොටස් 32කට උන්වහන්සේ මේක බෙදලා තියෙනවා. එතකොට දැන් බලන්න මම කිව්වා ආත්ම සංඥාව ගලවන්න මේක ලොකු උපකාරයක් කියලා. දැන් කෙස් ටික වෙනම ගත්තාම මේ කවුරුත් කෙස් ටිකට මම කියලා කියනවද? කෙස් ටිකට මම කියනවද? දැන් ඔය කෙස් ගස් ගැලවිලා තියෙනකොට කොන්නේ කපලා බාබර් සාප්පින් ආවට පස්සේ මේ කෙස් මගේ කියලා කියනවද? නෑනේ. ලොම් ටික ලොම් ටිකක් අරගෙන මේක මම කියලා කියනවද? නෑ. ගතක් ගැලවිච්ච ගතක් අරගෙන මම කියලා කියනවද? නෑ. ඊළඟට හැමත විතරක් මම කියන්නේ නෑ. නියපොත්තක් අරගෙන නියපොතුවන්ට මම කියන්නේ හැබැයි මේ ටික ඒකකයක් හැටියට අරගෙන මම කියන සංඥාව අපි යොදා ගන්නවා. ඇත්තටම කොන ගොඩක් කොන ගොඩක් කියලා කියන්නේ හොඳටම කල්පනා කරොත් මේ බඩ මැද්දෙන් එහෙම කපලා ඇතුළ බැලුවොත් ඇවිදින වැසිකිළියක් වගේ. ඒත් මේ ඇවිදින වැසිකිළියට පින්නතුනේ අපි මම කියලා ලොකුවට දාගෙන ඉන්නවා. දැන් බලන්න අර අසුබ සංඥා වැඩි වීම තුළ අර ආත්ම සංඥාව ගැලවෙන්නේ නැද්ද? ගැලවෙනවා. ඒ නිසා මේ අසුබ සංඥාව වැඩි වීම ඉතාම වටිනා දෙයක්. ඒක සාමාන්‍ය බුද්ධ ශාසනයේ පවා මම මෙතනදි කියලා තියෙනවා. මේ පින්නතල ඕන තරම් මේ අසුබ භාවනාව ගැන අහලා තියෙනවා. එහෙමනම් රාගය පාලනය කරන්න. දැන් ගොඩාක් බෞද්ධයෝ අපි දකිනවා. මෛත්‍රී වඩනවා, බුද්ධානුස්සතිය වඩනවා, මරණ සතියත් වඩනවා, ආනාපානසතිය වඩනවා. හැබැයි අසුබ සංඥාව වඩනවා අඩුයි. නමුත් වඩන්න ඕන එකක් තමයි අසුබ සංඥාව. එහෙනම් අසුබ සංඥාව පුරුදු කරන්නට ඕන. ඊළඟට පින්නතුනේ දැන් එහෙමනම් ඔන්න රාගය පාලනය කරගන්න අසුබය පුරුදු කරනවා. ඊළඟට ඊළඟට පින්නතුනි මෙත්තා භාවයේ සම්බා ව්‍යාපාදස්ස පහනාය. ඕන්න දැන් මේ භාවනාවදනේ හැම කමතහනක්ම පුරුදු කරන්න ඕන. ඊළඟට අපට ඇලීම විතරක් නෙමෙයි ගැටීමක් තියෙනවා. ගැටීම පාලනය කරන්ද මොකද කරන්නේ? මෛත්‍රිය ප්‍රගුණ කරනවා. මෛත්‍රිය ප්‍රගුණ කරනවා. ඊළඟට පින්නතුණී දැන් අපේ ඇලීමයි ගැටීමයි යම් කිසි මට්ටමකට නීවරණ දෙකක් නෙවතන. කාමච්ඡන්දයත් ව්‍යාපාදයත්. ඊළඟට අපට තියෙන එකම අවුල තමයි මේ හිතේ තියෙන ඒකාග්‍රතාවයේ නැතිකම. දැන් මේවා පාලනය වුණත් හොඳ සංගමයක් තියෙන්න ඕනේ. ඒ එකඟ බවක්. ඒකනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන උපදවන්න පුළුවන් නම් එයාට මාර්ගඵල කියන එක බොහොම ඉක්මනින් ලබා ගන්න පුළුවන් ඒ චිත්ත සමාධිය. ඒ කියන්නේ සමාධින් වික්ක වේ භාවයේත සමාහිත යථා භූතම් ප්‍රදානාත සමාධියම දිනු කරන්නේ. සමාධියම දිනු කිරීම තුළින් තමයි යථාර්ථය දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ සඳහා තමයි පින්නතුල මහන්සි ගන්න. ඒත් මම දන්නවා මෙතන ඉන්න ගොඩාක් අය ආනාපාන සතිය මුල් කරගෙන තමයි භාවනා කරන්නේ. ඒ එහෙමනම් හුස්ම රැල්ල දිහා බලාගෙන මෙතනද හොඳට සතිය පුහුණු කරන්නට ඕන. සිහිය දියුණු කරන්නට ඕන. මොකද මේ සතිමත් බව මේ සමාධිය නැතුව අපිට යථාර්ථය දකින්න බෑ. දැන් මේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙන්නත් කලින් ඉඳලම මේ සමාධිය පින්නතුනේ ලෝකයේ තිබුණ සමත භාවනා තුරින්. හැබැයි තිබුණ නැත්තේ විපස්සනාව. හැබැයි නිවන් දකින්නට සමතයක් ඕන, විපස්සනාවක් ඕන. එහෙමනම් අපි සමාධිය චතුත්ථ ධානය දක්වාම දියුණු කරන්නේ මෙන්න මේ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්නට. ඒ නිසා පින්නතුල්ලා සමාධිය දියුණු කරන්න ආනාපාන සතිය ප්‍රගුණ කරන්න ඕන ඒක දියුණු කරන්න ඕන. ඒකෝට දැන් බලන්න අපිට දැන් ගෙවල් වල ඉන්නකොට මත් ටිකින් ටික විтин විට ටිකක් අසුබේ පුරුදු කරනවා. ඊළඟට තින් මෛත්‍රිය ප්‍රගුණ කරනවා. ඊළඟට ආනාපාන සතිය ප්‍රගුණ කරනවා. ඊළඟට අන්තිම දේ තමයි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා. අනිත්‍ය සංඥාවෙන් තමයි කෙලෙස් කැපිලම යන්නේ. කෙලෙස් ගැලවිලාම යන්නේ අනිත්‍ය සංඥාවෙන්. එහෙමනම් අනිත්‍ය සංඥාව වඩන්නේ පංච පාදානස්කන්ධය මුල් කරගෙන. පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච පාදානස්කන්ධය මුල් කරගෙනත් වඩන්න පුළුවන්. ආයතන හය මුල් කරගෙන අනිත්‍ය සංඥා වඩන්න පුළුවන්. මෙන්න මේ විදිහට පින්නතුනේ අපේ සැනසෙල්ල හදාගන්න තථාගත ධර්මයේ තුල ඕන තරම් ඖෂධ තියෙනවා. ඒකනේ සූත්‍ර පිටකයේට බෙහෙත් වට්ටෝරුවක් වයි කියන්නේ එක එක ලෙඩාගේ ලෙඩේට අනුරූපව බෙහෙත් තියෙනවා මේකේ. ඒ නිසා පින්වත් හැමදෙනාම කොහොම හරි මේ සැනසෙල්ල ඇති කරගන්න මහන්සි ගන්න. මොකද එක විනාඩියක් එක තප්පරයක් නීවරණ වලින් ඈත් වෙලා අපිට කුසල්සිතක ඉන්න පුළුවන්කම ලැබෙනවා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඒ නිසා පින්වත් හැම දිනාටම අද දවසේදී මේ කරන භාවනාව හොඳට කුසල්සිත වැඩෙන, ඒ වගේම සසර ගමන නිමා කරන්නට උපකාර වෙන හොඳම ප්‍රතිපත්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් පින්නතුනි අපි පූර්ව කෘත්‍ය සම්පාදනය කරලා